මැදින් පුර 15ට දවසේ මේ වාසනාවන්ත පින්වතුන්ට වටිනා ධර්ම කාරණයක් මතක් කරලා දෙන්න ඔය සුදුසු කොලේකුත් සකස් කරලා දුන්නා හැමදෙනාම දන්න මංගල සූත්‍රය තමයි මේ සඳහා අපි මාතෘකා කරගත්තේ මෙහිදී අපි පෙන්වලා දෙන්න යන්නේ මේ පින්වත්තුන් හැමදාම නිවසේදී තුන් සූත්‍රය සජ්ජායනා කරනවා. ඒ වගේම එයින් එකක් තමයි මේ මංගල සූත්‍රය. මේ මංගල සූත්‍රයේ තියෙන්නේ මොනවාද කියලා මේ පින්වතුන් හැමෝම දන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මංගල කාරණා 38. හැබැයි මේ පින්වතුන් නොදන්න දේකුත් මෙතන තියෙනවා. ඒ නොදන්න දේ තමයි මේ සූත්‍රය හුඟක් කැමති කියලා අහලා තියෙනවා මේ සූත්‍රය සජ්ජායනා කරවන් කරනවාට ඒ වගේ මේ සූත්‍රය සජ්ජායනා අහන්න මිනිස්යන්ට වැඩිය තව කට්ටියක් කැමති කියලා අහලා තියෙනවා කවුද? ඔව් දෙවියෝ කැමතිම සූත්‍රයක් කියලා අපි සැබෑවටම දෙවියෝ මේ සූත්‍රයට විතර කැමති වෙන සූත්‍රයක් අපේ ත්‍රිපිටකයේ නැතුව ඇති. එච්චරට මේ දෙවියෝ මේකට කැමති. ඒකට හේතුව මේ පින්වතුන් දන්නවා. ඇයි මෙච්චර මංගල සූත්‍රයට මේ ත්‍රිපිටකයේ තියෙන මංගල සූත්‍රයට දෙවියෝ කැමති වෙන්නේ? ඒක සලකලා බලන්න ඕනේ කාරණය. අන්නේ සලකලා බලන්න ඕන කාරණය තමයි අද මේ ධර්ම දේශනාවට මාතෘකාව කරගත්තේ. අපි හිතන කාරණයක් නෙවෙයි මේ දෙවියෝ මේ මහා මංගල සූත්‍රයට කැමති කාරණය. මේ සූත්‍ර දේශනාව සිදු කරන්නට මූලිකත්වයේ දැරුවේ මූලික උනේ දේවතාවේ. ඒ දේවතාවයන්ගේ විස්තරය මේ සූත්‍රයේ මුලින් තියෙනවා. එදා බුදුහාමුදුරෝ ජීවමානව වැඩසිටන කාලයේදී ඒ සවැත්නුවර ජේතවනාරාමයට පැමිණුණා පැමිණිච්ච දේවතාවේ බුදුහාමුදුරන්ගේ විමසනවා විශේෂ ප්‍රශ්නයක්. ඒ විශේෂ ප්‍රශ්නය තමයි තථාගතයන් වහන්සේ මේ මිනිස්යන්ටත් දෙවියන්ටත් කාටත් ප්‍රයෝජනවත් වෙන්න මංගල කාරණා දේශනා කරන්න කියලා ඉල්ලනවා. මංගල කාරණා දේශනා කරන්න. මේ దేవතාවෝ මේ විදිහේ ආරාධනා යම්කිසි ප්‍රශ්න විචාරාත්මක දේවල් ත්‍රිපිටකේ ගොඩාක් තියෙනවා. හැබැයි මේ මංගල කාරණා දේශනා කරන්න කියලා ඉල්ලා සිටින దేవතාව විශේෂ దేవතාවෙක්. හේතුව තමයි තව හුඟා දේවතාව ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ වෙනස් ආකාරයකට. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මංගල කාරණා දේශනා කරන්න කියලා දේවතාවා බුදුහාමුදුරන්ගේ ඉල්ලන ගමන් කිසි විටක ඉල්ලලා නැහැ මම මෙන්න මේ මංගල කාරණා ටික දන්නවා ඊගාව ටික කුමක්ද කියලා අහලා නැහැ මේක විශේෂ දෙයක් දැන් කවුරු හරි මොනවා හරි දැනගන්න අහනකොට බොහෝ විට වෙන්නේ මම මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේක දන්නවා ඊගාව කොටසයි දන්නේ නැත්තේ කියලා අහන්නේ. දැන් මේ දේවතාවගේ එවැනි ස්වභාවයක් නැහැ. මූලිකව මේක වටිනා දෙයක්. බුදුහාමුදුරන්ට මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කරන්නේ තථාගතයන් වහන්සේ මිනිස්යන්ටත් දෙවියන්ටත් අවශ්‍ය කරන සුදුසු වෙන මංගල කාරණා ටික වහන්සේ දේශනා කරා. දැන් බුදුහාමුදුරන්ට නිදහස තියනවා පූර්ණ ලෙස උන්වහන්සේගේ රුචි පරිදි උන්වහන්සේට ගැළපෙන ආකාරයට මේ මංගල කාරණා දේශනා කරන්න. දැන් ඔයගොල්ලෝ මේ පින්වත්තුන් හිතන්න ඕනේ ඇයි මේ దేవතාව මේ සූත්‍රයට කැමති වුණේ මෙන්න මේ කාරණාව අන්තර්ගත හින්දා කුමක්ද කාරණාව දැන් මේ පින්වත්තුන් හිතන්න සාරාසංක කල්පලක්ෂා පුරුල්ලේ පෙරුන්දහම් පුරලා බුද්ධත්වයේ ලබලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච උත්තමේකට මංගල කාරණය නැත්නම් උතුම් වූ මංගලය කුමක් වෙයිද? දැන් අපිට නම් මිනිස්සු විදිහට දැන් මේ ඕමානේ ඉන්න අපි වගේ ශ්‍රී ලාංකිකයන්ට මංගලයේ එක දෙයක්. ඒක ලංකාවට ගියාම මේ මංගල්‍ය වෙනක් වෙනවා. ඒ කියන්නේ වෙන මංගල කරුණු ටික ලොකුයි. තව જાතියක් ගත්තත් තව එහෙම එහෙම පුජ්‍යලයානුව මේ මංගල කියන වචනේ නැත්නම් මංගල කාරණා සම්බන්ධව වෙනස්කම් තියෙනවා. දැන් ඔයගොල්ලෝ සලකනවා මංගල කියලා කාරණා ටිකක් සමස්තයක් විදිහට. විවාහය මංගලයක් කියලා අපි සලකනවා. මංගල කටයුත්තක් කියලා අපි සලකනවා අලුත් ගයක් හදලා පදිංචි වෙන එක. ඒ වගේම කුඩා දරුවෙකුට මුලින්ම ආහාර ඉඳුල් කටගෑම මංගල්‍යයක් කියලා සලකනවා. අකුරු කියවීම මංගල්‍යයක් කියලා සලකනවා. පාසලකට බාර දීම මංගල්‍යයක් කියලා සලකනවා. ඔය කොහොම සලකුවත් තව එක දෙයක් තියෙනවා. අවමංගල්‍ය කියලත් එකක් සලකනවා. ඒ කුමක්ද? මරණය. දැන් මරණය අවමංගල්‍යයක් වෙනවා අනික ඕන එකක් මංගල්‍යයක් බවට අපිට හරව ගන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ගෙන් විමසන්නේ මේ බුදු සම්මා සම්බුද්ධත්වයට පත් වුණ බුදු පියාණන් වහන්සේ කෙනෙකුට උතුම් වූ මංගල්‍ය කුමක් වෙයිද? ශ්‍රාවකයේ විදිහට ඔයගොල්ලෝ හිතන්නේ කුමක්ද? බුදුහාමුදුරුව කෙනෙකුට මංගල්‍ය දැන් ඔයගොල්ලන්ට මංගල්‍යය විවාහ වෙන එක. ඒක බුදුහාමුදුරු කෙනෙකුට මංගල්‍යයක් කියලා හිතන්න පුළුවන්ද? මංගල කාරණයක්ද? නෑ. දරුවෙකුට ඉඳුල් කට ගන්න එක බුදුහාමුදුරන්ට මංගල කාරණයක් වෙන්න පුළුවන්ද? බෑ. අලුත් නිවසකට පදිංචියට යෑම අපිට මංගල කාරණයක් බුදුහාමුදුරන්ට මංගල කාරණයක් වෙන්න පුළුවන්ද? බෑ. නමුත් දැන් බලන්න බුදුහාමුදුරුවෝ මංගල කාරණා දේශනා කරලා තියෙනවා 38ක්. මේ සූත්‍රයේ 38ක් දේශනා කරලා තියෙනවා. දැන් මේ මේ මංගල කාරණා 38 ඉලක්ක කරගෙන තියෙන්නේ කුමක්ින්ද නැත්නම් කුමක් සඳහාද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නයි මේ හදන්නේ. අන්න ඒක ඉගෙන ගත්තොත් ඇයි దేవතාව මේකට කැමති උනේ කියලා හෙයියයි. තේරුණා නේද? නැතුව වෙන ක්‍රමයකින් හොයන්න බෑ මෙච්චර කැමති වෙන්නේ ඇයි దేవතාවෝ මංගල සූත්‍රයේද දැන් බලන්න සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්චි උත්තමයන් වහන්සේ කෙනෙකුට තියෙන ලොකුම මංගල්‍ය තමයි මේ සත්‍යාගේ සංසාර විමුක්තිය. නිවන. චතුරාර්ය සත්‍ය අවබෝධය. මේක තමයි බුදුහාමුදුරන්ගේ තියෙන මංගල උතුම් වූ මංගල කාරණා. වෙන කිසි දෙයක් බුදුහාමුදුරන්ට මංගල කාරණා නෙවෙයි. දැන් බලන්න මේ මේ උතුම් වූ මංගල කාරණේ ඔයගොල්ලන්ට මේක කොලයක් දුන්නේ එකයි. ඒ තියන අය බලන්න මේ අන්තිම ගාථාවට උඩ අවසාන 38 වෙනි මංගල කාරණේ ඔන්න ඕකයි. බලන්න 38 තියෙන්නේ ඒ කාරණේ. ඒ උතුම්මෝ රහත් භාවයට පැමිණිච්ච පුජ්‍යලේක අවසානයේ නිවන අවබෝධ කරගන්නවා කියන එක තමයි අවසාන මංගල කාරණා. දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ බුදුහාමුදුරගේ මේ දේශනාව దేవතාවෝ ඇයි කැමතුනේ කියලා හරියට හොයාගන්න නම් ඔය මං දීපු පොලේ තියෙනවා ගාතාවෙන් ගාතාවට අංක දාලා මේ මංගල කාරණා 38 නම් කරලා. තේරුණා නේද? එතකොට 38න් මෙන්න මේ ඒ මංගල කාරණා 38ම ලකුණු වෙලා තියෙනවා. දැන් බලන්න මංගල කාරණා 31 32 33 මෙන්න මේ මංගල කාරණා ඇතුළත් වෙන ගාතාව ආයෙ ගමනක් නැවත බලන්න. මොකක්ද මේ ගාතාව? කොලේ තියෙන අයට බැඳිවන්න පුළුවන් අනිත් අයට මතක් වෙයි. ඒකට කවුරු හරි කියන්න ගාතාව. තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දර්ශනං නිබ්බාන සච්චි ගිරියාච ඒතම් මංගල මුතුම. එතකොට තපස බ්‍රහ්මචර්යාව කියන එක තපස කියන්නේ 31 වෙනි මංගල කාරණය. බ්‍රහ්මචර්යාව කියන්නේ 32 වෙනි මංගල කාරණය. 33 වෙනි මංගල කාරණය බලන්න ඔතන සංදියක් තියෙනවා. ඔය සංදිය කාට හරි මොකද්ද මේ සංදිය කියලා කියේ. නෑ එහෙනම් සෝවාන් සංදියක් හරි. මොකද්ද මේ කියන සංදිය? මේ තපස කියන එක ලෞකික දෙයක්. බ්‍රහ්මචර්යාවත් ලෞකිකයි ඒ 31යි 32යි මංගල කාණේ 33 වෙනි මංගල කාණේ ලෞකික නැහැ. ලෝකෝත්තර. එහෙනම් දැන් මේ මංගල සූත්‍රයේ හොයාගත්ත ඒගොල්ලන්ට මේ මංගල කාරණා 38 එක පෙළට ලියාගත්තොත් 32 ඉඳලා 33 ඉඳලා 38 වෙනකන් තියෙන මංගල කාරණා ලෞකික නෙවෙයි ලෝකෝත්තර දැන් කියවල බලන්න බොරුද කියලා මොනවද ඒ තියෙන්නේ දැන් 33 ඉඳලා තියෙන මංගල කාරණා මොනවද? චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම 33 වෙනි මංගල කාරණය. 34 වෙනි මංගල කාරණය නිර්වාණය අවබෝධ කිරීම. ඊළඟට 35 වෙන්නේ අටලෝ දහමින් කම්පා නොවීම. 36 වෙන්නේ ශෝක නැති බව. 37 වෙන්නේ ඔය කෙලසුන්ගෙන් දුරු වීම. 38 වෙන්නේ චතුරු යෝග බහින් මිදුණු බව. මේක තමයි අවසාන පිරිනුවම් පෑම දක්වා ගෙනියන රහතන් වහන්සේගේ අවසාන ක්‍රියාවලිය. මේ 38. තේරුණා නේද? බුදුහාමුදුරන්ගේ උතුම් වූ මංගලයේ අවසාන තැන ඔය. මංගල කාරණාව. දැන් ඔයගොල්ලන්ටම පේනවා එහෙමනම් මේ මංගල කාරණාවල 32ක් තියෙන්නේ ලෞකික ජීවිතය සම්බන්ධවයි. සාමාන්‍ය ලෞකික ජීවිතය සම්බන්ධවයි. ලෝකෝත්තර ජීවිතය සම්බන්ධව තියෙන්නේ මංගල කරුණු 6යි. ඒ හයෙන් ඔය අවසාන ගාථාවට ඉස්සෙල්ලා ගාථාවේ තියෙන පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං කියන මෙතන තියෙන මංගල කාරණා ටික බැලුවම රහතන් වහන්සේගේ ගුණ පේනව නේද? දැන් අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන්නේ කවුද? රහතන් වහන්සේ. ඒක බුදුහාමුදුරන්ට උතුම් වූ මංගල කාරණා. දැන් ඔන්න ඔතන මේ පින්වතුන්ට මතක් කරලා දෙන්න ඕනේ ධර්මයේ තමයි එය පළවෙනි මංගල කාරණේ ගත්තොත් මොකක්ද? අසේවනාච බාලාන. තේරුණානේ? 33 මංගල කාරණය ලෞකිකත්වයේ ඉක්මවම මංගල කාරණය. කුමක්ද ඒ? චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න. එහෙනම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ඔයගොල්ලන්ට ඕන නම් ඔයගොල්ලෝ නිවසේදී ජීවත් වෙනකොට කරන්න ඕනේ පළවෙනි කාරණය මොකද්ද කියලා මේකේ තියෙනවා. අත්‍යවශ්‍ය කාරණේ අංක 1ට කරන්න ඕනේ පළමු අඩිය කුමක්ද කියලයි මේ කියන්නේ. මොකද්ද කියන්නේ? ඔව්. අසේවනාච බාලනම් බාලය ආශ්‍රය කිරීම නවත්තන්න ඕනේ. තේරුණානේ? බාලය ආශ්‍රය කරන කාටවත් මේ ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑමයි. අංක එකට ලොකුවට පටන් ගන්න ඕන කොතන ඉඳලාද? මානවය ආශ්‍ර ආශ්‍රය කිරීම නතර කරලයි. බාලය ආශ්‍රය කරන එක නතර කරපු කෙනාට විතරයි පුළුවන් දෙවනි මංගල කාරණයට යන්න අත තියන්න. ඒකත් මතක තියාගන්න ඕනේ. මොකක්ද ඒක? ඔව්, පණ්ඩිතානංච සේවන. පණ්ඩිතයන් ආශ්‍රය කරන් කරලා අපි බාලයත් ආශ්‍රය කරනවා කියන අයට මේ ಗುಣ නැහැ. කියන්නේ අපි කරන්නේ ඔගේ අනිත් පැත්ත. සාමාන්‍ය අපිට සිදු වෙන්නේ අපි පඬිතිය ආශ්‍රය කරනවා වැඩියෙන් බාලය ආශ්‍රය කරනවා අඩුයි. එතකොට මොකද වෙන්නේ? ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මාර්ගය කිය නෙවෙයි අපි. අංකයකට ඒ අඩුවෙන් ආශ්‍රය කරන බාලයාත් අහක් කරොත් විතරයි අර පඬිතියන්ගෙන් වැඩක් ගන්න පුළුවන්. තේරුණා නේද? මේක දෙකෙන් පංගුවට දෙකෙන් පංගුවට ආශ්‍රය කරලා බෑ. ඒකයි මේ මුලටම දාලා තියෙන්නේ අසේවනාච බාලං. මේක තමයි මූලික දේ. දැන් බලන්න ඊගාට බාලය ආශ්‍රය නොකරපු කෙනෙකුට එහෙනම් පඬිතියව ආශ්‍රය කරන්න පුළුවන්. පුළුවන් වගේ මේ පඬිතියව ආශ්‍රය කිරීමෙන් ලැබෙනවා ගුණය. මොකද්ද ගුණය? එයා ඒ පඬිතිය ළඟ තියෙන යහපත් ගුණාංග ටික තමන් ළඟට එනවා. එන්නේ මොකද්ද කියන එක තමයි තුන්වෙනි මංගල කාරණය. මොනවද ඇවිදින් තියෙන්නේ? තුන්වෙනි මංගල කාරණය බලන්න. ඈ? අපිදී උත්තම් පුදන්න පුළුවන් වෙන්නේ අන්න යාට. දැන් ඒගොල්ලෝ ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. අද දවසේ කරමු පින්කමයි මේ කියන්නේ. අද මොකක්ද අපි කරේ? මේිට කලින් බුදුහාමුදුරන් වහන්සේට ධර්මයට මහා සංඝරත්නය කියන ත්‍රිවිධ රත්නය ආරමුණු කරගෙන විශාල පූජාවක් තිබ්බා. තේරුණා නේද? ඒ විශාල පූජාවේ ගිලම්පස පූජාවක් තිබුණා. ඒ වගේම බෙහෙත් තේ පූජාවක් තිබ්බා. මල් පූජාවක් ඒ වගේම හැම දෙයක්ම බොහොම ගෞරවයෙන් යුක්තව සකසලා පූජාවක් පැවැත්තුවා. ඔය එතකොට ඒ කරේ පිදියුත්තේ පිදීම නේද? පිදියුත්තේ පිදීම. ලෝකයේ ඉන්න ඉහළම පිදියුත් අපි අද පොය දවසේ පිදීමක් සිදු කරා. දැන් ඔය ඔය විදිහට පූජාවක් කොහොම සිදු වෙන්නේ අර මුල් කාරණා දෙක තිබුණාද නැද්ද කියලා හොයන්න ජීවිතය තුළ. දැන් ඔයගොල්ලෝ බාලයෝ ආශ්‍රය කරා නම් මේ පූජාව තියන්න බෑ. මේ පිදියුත්ත පුදන්න බෑ. තේරුණා නේද? මීට කලින් ජීවිතවල මෙවැනි පින්කම් මෙහි තියෙන්න ඇති අපිම ආවේ නැති තැන් තියෙනවා නේද? එන්න බැරි වෙච්ච තැන් තිබුණා නේද? ඒ එන්න බැරි වෙච්ච තැන දැන් කල්පනා කරන්න බලන්න කවුරු හරි හිටියා බාලේ ආශ්‍රය කරා බාලේ. තේරුණානේ මේ රෝගාතුර වෙලා හෙන්න බැරි වෙච්ච එක නෙවෙයි නිකන් බලන්න. ඒක ඒක වැටෙන්නේ නැහැ මෙතන. හැකියාව තියෙද්දිත් එන්න බැරි වුණා නම් බාලයේගේ ආශ්‍රය තිබුණා. පඬිතයේගේ ආශ්‍රය ගිලිහුණා. ওই කාරණා දෙක නැති විට පිදියුත්තම් පොදණයකට යන්න බෑ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගේ දෙමාපියෝ පිදියුත්තම්. ඒගොල්ලන්ට පිදී පිදීමක් සැලකීමක් කරන්න බෑ බාලය ආශ්‍රය කරෝ. බාලය කියන්නේ ඕවා කරලා වැඩක් නෑ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගේ ජීවිතවලට කෙටි කාලවලට හරි මේ බාලයන්ගේ ආශ්‍රය ඇවිදින් ඕවා වුණාද නැද්ද කියලා මේ ධර්මයේ එක්ක සංසන්දනය ගන්න. එතකොට තමයි මේ දෙවියෝ මේ මංගල සූත්‍රයට කැමතුණියයි කියලා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. නැතුව නිකන් කිව්වට වැඩක් නැහැ මංගල සූත්‍රයේ දෙවියෝ කැමති වෙන්නේ ඇයි කියලා. තේරෙනව නේද? දැන් මෙතනින් මං කෙටියෙන් කියනවා වෙලාව ගොඩක් යන හින්දා මේ මංගල සූත්‍රයේ දෙවියෝ මෙච්චර කැමති උනේ මේ වගේ මංගල කාරණා 38ක් පඩිපෙළ වගේ පිළිවෙලකට ගොතලා ගොනු කරලා දේශනා කරපු උත්තමයෙක් වෙන ලෝකෙ හිටින්න බෑ. තේරුණා නේද? බුදුහාමුදුරුවන්ගේ ඉලක්කයට යන විදිහට අවසානයේ නිවන් දැකලා මේ සංසාරයේ කෙලවර කරන්න මේ ලෝකයේ ඉපදින ඕනම මිනිස්සෙකුට පඩි 38ක් බුදුහාමුදුරුව දුන්නා කියලයි දෙවියෝ කැමති වුණේ. තේරුණා නේද? නමුත් අපි කරන වැරද්ද ඊගාට හොයන්න අපි අහලා තියෙනවා දෙවියෝ මේ මංගල සූත්‍රයට කැමති. දෙවියෝ මේකට කැමති උනේ කුමකටද කියලා ඇහුවොත් දෙවියෝ කැමති උනේ බුදුහාමුදුරුවෝ සොයාගත්ත ඒ සංසාර විමුක්තියට පහසුම මාර්ගය මේක නිසා වෙයි. තේරුණා නේද? මෙච්චර පිරිසුදු වෙන ක්‍රමයක් ඉතා සරල ක්‍රමයක් කිසිම උගච්චාමන් නැතුව සාමාන්‍ය මිනිසියෙකුට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් වෙනද සූත්‍රයක නැහැ. මේක දැක්කේ කවුද? අපි නෙවෙයි දෙවියෝ. ඒකෙන් හින්දා මේ මංගල සූත්‍රයට දෙවියෝ කැමති. මේ තියෙන සරලකමට කැමති. තේරුණා නේද? බුදුහාමුදුරන්ගේ තියෙන ගැඹුරු ඥාණයට කැමති. මෙච්චර සරලව දේශනා කරපු වෙන සූත්‍රයක් ඒව තව දැකලා නැහැ. කුමකටද දේශනා කරලා තියෙන්නේ නිවන් දැකීම. එහෙනම් මේ මංගල සූත්‍රයේ තියෙන්නේ 아무තු දෙයක් නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා ගැන. සීල සමාධි ප්‍රඥා කිව්වා කොටස් තුනයි ඒ කොටස් තුන පෙන්වලා දීලා තියෙනවා. කොටස් විස්තරාත්මකව කොටස් 38කි. දැන් අපි සීල සමාධි ප්‍රඥා ගැන දන්නේ නැති හින්දා මංගල සූත්‍රයට දෙවියෝ කැමතියි කියලා අපි පන්සලේදී කියන්න යනවා. ගෙදෙද්දී කියලා දෙවියෝ සතුටු කරලා දෙවියන්ට පගාවක් දීලා අපේ වැඩක් කරන්න යනවා. ඔක තමයි අපි කරන දේ. ඒ දෙවියෝ සතුටු නා සතුටු දේ දුන්නම මිනිස්යාට මොකද වෙන්නේ? ඒගොල්ලෝ සතුටු දේ මිනිස්යාට දීලා කරන්නේ මොනවද? දැන් ලංකාවේ නම් ගාජ් ජාති කරනවා. මෙහි මෙහි කරන්න ගියොත් ඔයගොල්ලෝ ආයි ලංකාවට නිකම්ම යයි. දැන් ඒකෙන් මෙහි කරන්න බෑ ඒවා. නමුත් ලංකාවේ මෙහෙම කරනවා. ඉස්කෝලේකට ගියොත් පින්සිපල් සතුටුයි සල්ලි වලට සල්ලි දීලා පගාව දීලා ළමයි දාගන්නවා. තේරුණා නේද? දැන් තව පොලි වැරදි කරලා පොලිසියට සල්ලි දීලා පොලිසිය සල්ලි වලට කැමති පගාව දීලා බේරෙනවා. දැන් කැමති දේ දීලා පගාව දාලා මොන හරි කරේ. දැන් හැබැයි ඒව නම් ඔයගොල්ලෝ කරනවා නෑ. කරන්නේත් නෑ. නමුත් දෙවියන්ට මේ සූත්‍රයේ හොඳ තාලෙට කියලා තියෙන ප්‍රශ්න ටිකක් විසඳන්න පුළුවන් කියලා දෙවියන්ට පගාව දෙන්න නම් යනවා. ඇයි දෙවියෝ කැමති දේ කරොත් අපිට දෙවියන්ගේ උදව් ලැබෙයි. ඒ මංගල සූත්‍රයේට දෙවියෝ කැමති. ඒක අහලා තියෙනවා. අපිටත් තියෙනවා ප්‍රශ්න ටික. එක්ක දරුවන්ගේ ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, පවුල් ප්‍රශ්න වෙන්න පුළුවන්, නැත්නම් සමාජීය ප්‍රශ්න වෙන්න. ඔච්චරයි ප්‍රශ්න තියෙන්නේ. ඔය ප්‍රශ්නයක් ආවම අපි මංගල සූත්‍රය සජ්ජායනා කරලා දෙවියන්ට පගාවා ගෙවලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන. දැන් ඔය මේ දෙවියෝ ඔයගොල්ලන්ට විසඳුමක් දෙයිද ඔය චේතනාවෙන් කරාට? ඔයගොල්ලන්ට දෙවියෝ hina වෙනවා. තේරුණා නේද? ඇයි hina වෙන්නේ? ඇයි දෙවියෝ මේ සූත්‍රයට කැමති වුනේ? මෙච්චර සරලව නිවන් දකින ක්‍රමයක් වෙන තැනක නැති හින්දා. තේරුණා නේද? එවැනි ක්‍රමයක් ඔයගොල්ලෝ කටපාඩම් කරගෙන දෙවියෝ රවට්ටන්න යනකොට දෙවියෝ මොකක් කරන්න නොහිනා වෙන්නේ නැතුව මොනවද කරන්නේ? හිනා වෙන්න තමයි. තේරුණා නේද? නමුත් ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් කර හැකි. දෙවියන්ගේ මොනවත් ඉල්ලන්න ඕනෙත් නෑ. මේ සූත්‍රය හරහා දෙවියා අඬගහ ගන්න ඕනෙත් නෑ. මේ මංගල කාරණා ටික පිළිපැද්දොත් දෙවියෝ ඔයගොල්ලෝ ළඟට එන්නේ. තේරෙනවා නේද? ඔයගොල්ලන්ට දෙවියන්ගේ ආශිර්වාදය නිකන් ලබා ගන්න ඕන නම් දෙවියෝ කැමැති කර ගන්න ඕන නම් ඔයගොල්ලන්ගේ ජීවිතයට දෙවියන්ගේ ඒ ආලෝකය ලබා ගන්න ඕන නම් ලේසිම විදිය මෙන්න මේ මංගල කාරණා ටික තමන්ගේ ජීවිතයෙන් ප්‍රගුණ කරන්න. එතකොට දෙවියෝ දන්නවා මේ මිනිස්සයා නම් මිනිස්සෙක්. තේරුණා නේද? අපි දැක්කේ ධර්මයේ මෙයා දැකලා තියෙනවා. මෙයා වටිනා කෙනෙක්. නැත්නම් ඔයගොල්ලෝ කරන බොරුවෙන් නම් දෙවියව වටන්න බෑ. තේරුණා නේද? ඒ හින්දා දැනගෙන දැන් අපි මංගල සූත්‍රයේ ගෙදර සජ්ජායනා කරන්න නොකර ඉන්න එපා. දැනගෙන සජ්ජායනා කරන්න. එතකොට ටික ටික අඩු මේවා මේ මංගල කාරණා හුඟක් ඒවා ඔයගොල්ලන්ගේ ජීවිතවල තියෙනවා. අපි බලමු කැටි. හුඟක් ඒවා තියෙනවා. එතකොට අඩුපාඩු ටික නිකම්ම හරියන. නිකම්ම හරියනකොට බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ පියවරෙන් පියවර මේ කාරණා ටික හරියනවා. යා ලඟ වෙන්නේ කොහෙටද? චතුරාර්ය සත්‍ය අවබෝධය. තේරුණා නේද? දැන් මම මෙතෙන්දි ගන්නේ ඔයගොල්ලන්ට අද පැහැදිලි කරලා දෙනවා. වෙලාව හුඟක් ගිහිල්ලක් තියෙන හින්දා ටිකක් කරුණු මෙන්න මේ කාරණේ වැදගත් වෙනවා. දැන් අපි බලමු මෙන්න මේ ගාථාව. මේ ගාතාව තමයි ඔයගොල්ලන්ට ටිකක් අපහසු වෙන්නේ තේරුම් ගන්න. මෙතන තමයි මේ සූත්‍රයේ රහස තියෙන්නේ. මෙතනයි මේ සූත්‍රයේ වටිනාම තැන තියෙන්නේ. ඔය තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සන. නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තම. මං කියවනේ මේ තැන සංදිය. ලෞකිකයි ලෝකෝත්තර සංදිය. තපස කියන්නේ ලෞකික මංගල කාරණයක්. බ්‍රහ්මචර්යාව කියන්නේ ලෞකික මංගල කාරණයක්. අරිය සත්‍යාන දර්ශනං කියන්නේ ලෝකෝත්තර මංගල කාරණයක්. තේරුණා නේද? දැන් එහෙමනම් අපිට දෙයක් අහු වෙනවා මේ පිළිවෙලක් තියෙන්නේ. පිළිවෙල කියන්නේ දැන් උදාහරණයක් විදිහට පළ දෙවැනි මංගල කාරණයේ සපුරා ආරණ්ඩ අනිවාර්යෙන් සිදුවිය යුතු දේ මොකද්ද? පළවෙනි මංගල කාරණේ එයා තුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පඬිතේ සේවනය කරන්න බෑ. ඇසුරු කරන්න බෑ. තව දුරටත් බාලයෙක් ඇසුරු කරමින් නම් ඉන්නේ. වැඩක් නෑ. තේරුණා නේද? ඒතර බාලයන් ඇසුරක් තියෙද්දී පඬිත පඬිතයන් ඇසුරු කරන්න බෑ කාටවත්. මේක තමයි මේ බුදුහාමුදුරු දෙන පණිවිඩය. එතකොට බාලයන් ඇසුරු කරමින් ඉන්න කෙනෙකුට පඬිතයන් බාලයන් ඇසුරු කරන්නේ නැහැ කවුරු හරි. තේරුණා නේද? පඬිතයන් ඇසුරු කරන්නේත් නැහැ. දැන් බාලයන් ඇසුරු කරන්නේ නැති එක මංගල කාර්යයන්නේ. එයාගේ ඒකට එකක් මංගල කාරණයක් තියෙනවා. දෙවෙනි මංගල කාරණේ නැහැ. මොකද්ද? පඬිතයන් ආශ්‍රය කරන්නේ නැහැ. එයාට තුන්වෙනි මංගල කාරණේ එන්නේම නැහැ. තේරුණා නේද? දැන් ඒක ඒක හිතන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතනවාද දැන් මහා වනාන්තරයක් තියෙනවා. මහා වනාන්තරයක ඉන්නවා එක මිනිස්සෙක්. එයා හරීම වනාන්තරයටම ලැබී කිසි සතෙකුට හිංසාවක් කරන්නේ නැති තනියෙන් ජීවත් වෙනවා. එයාට වටිනා දහමක් ඒ ජීවිතය තුළ ලැබෙයිද නැද්ද? තනියම ජීවත් වෙනවා. උපන්දා ඉඳලා තනියි. දැන් බාලිය ආශ්‍රය කරන්නේ ඇයි බාලියොත් නැහැ. පඬිතිය ආශ්‍රය කරන්නේ නැහැ. ඒ වන්දිතියොත් නැහැ. මොකද වෙන්නේ යා? ඈ? තුන්වෙනි මංගල කාරණයකට යා යයිද? යන්න පුළුවන් දෙය එයාගේ තියෙන தත්ත්වය යන්න බෑ. තේරුණා නේද? පිදියුත්තම් යොදන්න එයා ඉගෙන ගන්න නැහැ. එහෙනම් ඔයගොල්ලන්ට පිදියුත්තම් යොදන්න ඉගෙනුවේ කවුද කියලා හොයන්න. පඬිතිය. එහෙනම් පඬිතිය වෙනවා කුඩා දරුවන්ටම පඬිත ආශ්‍රය තමයි අම්මා තාත්තා. මුනින්නේ. තේරුණානේ? අම්මා තාත්තා දෙමව්පියෝ දරුවන්ගේ පඬිතියෝ. දැන් දරුවේ බලන්න සාමාන්‍ය දරුවෝ Tamanගේ දරුවෝ වුණත් එලක් අය අම්මා තාත්තා කියන්නේ කහන්න නැතුව ඔය රටේ විනාශකාරී පුජ්‍යලයෝ කියන එක ඇහුවොත් මොකද වෙන්නේ යා? හිදියුත්තම් පුදණ්ඩ තත්වයට එනවාද? අද මේ පන්සලට එහෙම අය ආවිදින් ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? නැහැ. හිදියුත්තම් පුදණ්ඩ එන්න බෑ. ඒගොල්ලෝ පාරේ රස්තියාදු ගහනවා නැත්නම් හිරි. තේරුණානේ? දැන් මෙහෙම මේ ගාම්භීර සෑම ක්‍රියාවලියකම සෑම සමාජීය ලක්ෂණයකම මේ අනුගතිය යනවා දිගට. තේරුණා නේද? ඒක තව තවත් ඔයගොල්ලෝ තව ගැඹුරෙන් හිතන්න මේ කොළ ටිකක් අරගෙන තියන අය මම මේ දේශනාව කෙටියෙන් අපිට අත්‍යවශ්‍ය තැන පැහැදිලි කරන්න මම ගන්න වැඩියෙන්. ඒ නිසා මම තව තවත් හිතන්න එතකොට දෙවියෝ නිකම්ම gedetti. ඒ දෙවියෝ කැමති දෙන්නේ නෙමෙයි. දෙවියෝ කැමති මිනිස්සුયો මේකෙන් ප්‍රයෝජන ගන්නවා. කවුද ප්‍රයෝජන ගන්නෙ? එයා ළඟට දෙවියෝ ඉන්නවා. මේක යමක් විදිහට දීලා දෙවියෝ රවට්ටන්න යන අයට දෙවියෝ මේ ආශිර්වාද නෙමෙයි සාප කරනවා. අපිට වෙලා දෙන්නේ ඔන්නේ සාපේ වැඩි. තේරුණානේ? ඒ දෙවියෝ කැමති උනේ ඇයි කියලා අපි දන්නේ නැහැ. දෙවියන්ට යමක් දීලා කැමති දේ අපි කරලා මොකක් හරි ගන්න යනවා. එතකොට අපි කපටි කමක් කරන්න කියලා දෙවියෝ දා. ඔයගොල්ලෝ කැමති වෙන්න මේ මංගල සූත්‍රයේ තියෙන බුදුහාමුදුරන්ගේ සුවිශේෂී දේශනාව කුමක් සඳහාද මේක යොමු වෙලා තියෙන්නේ කියලා දැනගන්න. දැන් මම යොමු කරන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේකයි. ඔතන තියෙනවා නේද ආර්ය සත්‍යාන දර්ශනං කියන්නේ ලෞකිකත්වයේ ඉක්මවපු ලෝකෝත්තර වෙච්චි මංගල කාරණයා. ඒ මංගල කාරණේ ලැබෙන්න ඒ අරිසත්‍යාන දර්ශනම් කියන්නේ කීවෙනි මංගල කාරණේද බලන්න ඔය දීලා තියෙන විදිහට. චතුරාර්ය සත්‍ය දැකීම. 33. එහෙනම් චතුරාර්ය සත්‍ය දැකීමට අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණය 32 මංගල කාරණය මොකක්ද? බම්බසර රැකීම. බඹසර රැකීමට තිබෙන්න ඕනේ ආසන්න මංගල කාරණේ මොකද්ද? තපස්. දැන් ඔන්න ඔතන තමයි විසඳ ගන්න ඕනේ ප්‍රශ්න තියෙන්නේ. මේ බඹසර රැකීම කියන්නේ වැරදි අර්ථකථනයකින් අපි දන්නේ. තේරෙනවා නේද? මේක පොතේ පොත්වලත් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ තියෙන්නේ තියෝලා තියෙන්නේ ඔය පොඩි වැරදි. මෙතන බඹසර කියන එකේ තේරුම ආර විනේ බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව තමයි මේ. හැබැයි ආර විනේ බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ මොකක්ද? ආර්ය විනය බ්‍රහ්මචර්යාව කියන්නේ බුදුහාමුදුරන්ගේ විනය ආර්ය විනය බ්‍රහ්මචර්යාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වීම. ඔන්න ඕකයි ওই මංගල කාරණේ ඒක නිදොස් කරගන්න. මේක දැනගන්න. 32 වෙනි මංගල කාරණේ කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. ඒකට තමයි ආර්ය විනයේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. තේරුණා නේද? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න තියෙන්න ඕන සුදුසුකම් මොකද්ද? තපස. තපස කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ නිකම් බ්‍රහ්මචර්යාව කියලා දන්නේ වචනේ තියෙන්නේ තුන්වෙනි ශික්ෂාපදයේ සම්බන්ධ වෙන්නේ. අබ්‍රහ්මචර්යා කියන එකනේ අපි හුඟක් කියලා බ්‍රහ්මචර්යාව කියන්නේ. දැන් අබ්‍රහ්මචර්යාවක් කියන එක තියෙන්නේ තපසි. තේරුණා නේද? දැන් එක විදිහකින් අද දවසේ ඔයගොල්ලෝ සතුටු වෙන්න ඔයගොල්ලන්ගේ මේ තියෙන ගුණේ එක ගුණයක් තමයි තපස කියන ගුණය දැන් තියෙනවා. මේ ගිහියගේ තපසන්නේ. තේරුණා නේද? ගිහි ජීවිතයක තපස කියන්නේ මේ වගේ ජීවිතයක්. දැන් තපසට ඔයගොල්ලෝ එනවා මෙහෙදී තපසටපත් වෙන වෙලාවක් තමයි මේ අද දවසේ මේ සිදු වුනේ. ගිහියෙක් විදියට තපස් රකින්න ආවේ. තපස කියන්නේ වචනේ තේරුම කාමයන්ගෙන් වෙන්වීම. එහෙනම් මේ වෙලාව තපසක් උනේ ඇයි ඔයගොල්ලන්ට? ඔයගොල්ලෝ ගෙවල් දොරවල් ඉඩම් කඩම් ඥානවාන දූ දරුවෝ වෙන සංග්‍රහ නොයෙක් ඒවා තියෙද්දී සියලු දේ අහක් කරලා කොහෙද මේ යන්නේ? පන්සල්ට. තේරුණා නේද? ලෞකික සම්පත් අතහැරලා නෙමෙයිද මේ යන්නේ? කරන්න තියෙන කටයුතු අතහැරලා නෙමෙයිද ආන්නේ? ආන්නේ කොයිගොල්ලන්ගේ තපස. බුදුහාමුදුරන්ට මේ ඇති. හැබැයි බුදුහාමුදුර යෝජනා කරනවා ගිහියන්ට තපස වෙනුවෙන් මාසෙට දවස් 4ක් වෙන් කරන්න. ඒ කාලේ. ඉතින් අද වෙනස් වෙන්න පුළුවන්, බැරි වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මං කියන්නේ ධර්මය. තේරුණා නේද? එහෙනම් ඔයගොල්ලන්ගේ තපස තමයි පෝය හතරට අෂ්ටාංග සීලය සමාදන් වෙනවා කියන්නේ ඔන්න තපස. තේරුණා නේද? ආම්දුරු කෙනෙක්ගේ තපස ඒක නෙමෙයි. ගිහිගේ අත්තරලා පන්සලක වාසය කිරීම හෝ ඒ වගේ ආරණ්‍යයක ඉඳීම. ඒ එයාගේ තපස. ගිහියන්ගේ තපස තමයි අෂ්ටාංග සීලය සමාදන් වෙන දවසේ තපස. පන්සලට පින්කමකට එන එක තපස. දැන් පන්සලට දාහනේ අරන් එන එක තපස. තේරුණා නේද? එහෙනම් මේ පන්සලක් එක්ක ගනුදෙනු කරන එක ආගමික ස්ථානයක් එක්ක ගනුදෙනු කරන එක ගිහියන්ගේ තපස. දැන් ඒ තපස තියෙද්දී ඔයගොල්ලන්ට තව දියුණු කරගන්න වෙනවා බ්‍රහ්මචර්යාව මේ ආවට පස්සේ. මොකද්ද බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? ආර්ය විනී බ්‍රහ්මචර්යාව. එහෙනම් යමෙකුට තපසතියද? ඒ කියන්නේ කාමයන්ගෙන් ඈත් වෙලා තියද? ඈත් වෙලා කියන්නේ ඔයගොල්ලෝ නම් ගෙවල් දොරවල් වල කටයුතු, රැකී ආරක්ෂා වල කටයුතු. ඒ වගේම අනිකුත් සමාජීය කටයුතු දවසකට හෝ පැය ගානකට අත්හැරලා ඒවෙන් අහක් වෙලා ඉවත් වෙලා ගත කරන ජීවිතය තපසක් වෙනවා. තේරුණා නේද? දැන් මේ ජීවිතයක් තපසක් වෙනවා. දැන් මේ ජීවිතයේදී එහෙනම් චතුරාර්ය සත්‍යය ලබා ගන්න නම් ඔයගොල්ලන්ට දැන් මේකට එකතු වෙන්න ඕනේ මොකක්ද? දැන් තපස මේ වෙලාවේ සම්පූර්ණයි කියලා මම ඔයගොල්ලන්ට සහතිකයක් දුන්නා. දැන් අනිත් පැත්තට බලන්න. දැන් තපස සම්පූර්ණ නම් තපස කියන්නේ කීවෙනි මංගල කාරණේද? 31. එහෙනම් ඊට මුලින් තියෙන මංගල කාරණා සිහියට මොකද වෙන්න ඕනේ මේ වෙලාවේ? මෙතනින් ගියාට පස්සේ නෙමෙයි මම කියන්නේ. දැන් දැන් මේ මොහොතේ මොකද වෙන්න ඕනේ? සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් ඉන්නේ මංගල කාරණා 31ක් සම්පූර්ණ වෙච්ච පුජ්‍යලයෝ විදිහටයි. තව එකක් සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියන අනුපිළිවෙලෙන් තව එකක් බ්‍රහ්මචර්යාව කියන එක සම්පූර්ණ කරගත්තොත් ඔයගොල්ලන්ට ලැබෙන්නේ මොකද්ද? ඔව් සම්මාදිට්ඨිය ලැබෙන්නේ. තේරුණා නේද? දැන් එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන මේ ටික එහෙමනම් තව දෙයක් දැනගන්න ඕනේ. ඔයගොල්ලන්ට ජීවිතය තුළ ඒ ඉහළ තියෙන මංගල කාරණා ඔක්කොම සම්පූර්ණ වෙන්න කැඩෙන තැන් දැන් මෙහෙදිනේ මේ 30 දැන් ඉවර වුණේ. දැන් මේ වෙලාව ගත්තොත් තපස තියෙන හින්දා තපසක් තියෙනවා බ්‍රහ්මචර්යාවක් නැහැ දැන්. ආර්ය විනයේ බ්‍රහ්මචර්යාවක් කාලඟවක් නැහැ දැන්. ඒක පිළිගන්න ඕනේ. නමුත් අපි ඔක්කොම ළඟ දැන් තපසක් තියෙනවා කියන එක ගන්න ඕනේ. තපසක් තියෙන්න නම් බලන්න ඊට කලින් තපසට හේතු වුණ කාරණේ මොකක්ද? මේ තුන කාරණේ බලන්න ඕනේ 31 තපසනා 30 ආන්න හරි. දැන් අහුවෙන්න ඕනේ. මොකද්ද සුදුසු කල්හි ධර්ම සාකච්ඡා. ඒ කියන්නේ අද නෙමෙයි ඒක වෙලා තියෙන්නේ අතීතේ. අතීතයේ ගියේ ආත්මේ නෙමෙයි. තේරුණා නේද? දැන් අද මේ පින්කමට එන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ යාළුවෙක් හරි කවුරු හරි එක්ක සාකච්ඡාවක් ඇති වුණේ නැද්ද අද පන්සලේ මෙහෙම පින්කමක් තියෙනවා අපි යන් කියලා. උනා නේද? ඕක නැති වුණොත් ඔයගොල්ලන්ට දෙවියන්ට වගේ 이르දි බලෙන් පේනවද මේ පින්කම තියෙනවා කියලා? නෑනේ. එහෙනම් මේ එහෙට තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. තේරුණා නේද? නැත්නම් සුදුසු කාලේ ධර්ම සාකච්ඡාවක් වෙලා තිනවා මේ පින්කමට එන්නත්. ඊට එහාට ඒවටත් එහෙම තමයි වෙන්නේ. ඒකෙන් පිටිපස්සේ තියෙන්නේ මොකද්ද බලන්න. අන්න හරි. දැන් බලන්න කවුරු දැන් මම ආවේ නෑ කියන්නකො මෙතෙන්ට. දැන් එන්නේ කොහොමද මොකටද පන්සලට? අපි කවුරු දැක්කේ නැත ඔයගොල්ලන්ට උත්තම වූ ශ්‍රමණයන් වහන්සේ දැකලා යන්න නේද එන්නේ. කවුද? ඔව් ජීවමාන නැතුවත් බුදුහාමුදුරුවෝ දකින්න නේද මේ එන්නේ. දැන් අද නම් ආමඳුරු කෙනෙකුත් ඉන්නවා කියලා එන්න ඇති කවුරු හරි. ඒක වෙනම කතාවක්. නමුත් වෙනදට එන්නේ ආමඳුරු කෙනෙක් නෑනේ මෙහි. පන්සලට ගියාම කොයි කවුරු ආමඳුරු කෙනෙක් හිටියේ නැතුවට බුදුහාමුදුරු ඉන්නවනේ හැමදාම. දිවා රාත්‍රී වැඩේ ඉන්නවා. තේරුණා නේද? දැන් බලන්න මේ පිළිවෙලට යන විදිය. මේ විදිය තමයි මේ මංගල කාරණා ටික යන්නේ. ඊළඟට ඒ දේ දැන් ශ්‍රමණයන් වහන්සේලා දැක්කොත් තමයි මේ ධර්ම සුදුසු කාලේ ධර්ම සාකච්ඡාවක් එන්නේ. නැත්නම් ධර්ම සාකච්ඡාවක් පිටින්නේ නැහැ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය කියන්නේ නැතු ඔයගොල්ලෝ හදාගත්තේ මේ මොනවා හරි කල්ලිවාදී ධර්ම මෙතනට අදාළ නැහැ. ඒවා අදාළ නැහැ. ඒවා ඕන තැනක මේ මේ සාමාන්‍ය බෝක්කු උඩක් ගියේ. තේරුණා නේද? ඒක කියලා වැඩක් නැහැ. ඔයගොල්ලන්ට වැඩකුත් නැහැ, සාසනෙට වැඩකුත් නැහැ. ඒක නිකම් නිකම් විලම්භීතයක් විතරක් වෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයටයි මේ මංගල කාරණා ටික තියෙන්නේ හැම වෙලෙම. ඊළඟට දැන් බලන්න සුදුසු කල්හි ධර්ම සාකච්ඡාවක් පවත්වන්න නම් ශ්‍රමණයන් වහන්සේලා දැකීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අඩු ගන්න ඔයගොල්ලෝ හොඳ ධර්ම සාකච්ඡාවට යන්න මේ ජීවමානව නැතුව නිර්පද්දිතව ඉන්න හාමුදුරු කෙනෙක් නැතුණා පන්සල් භූමියකවත් මේක කරනම තමයි සාර්ථක වෙන්නේ. දැන් බලන්න බොරුදු කියලා. ඉස්සර මේ පන්සල හදන්න කලින් ඔයගොල්ලෝ කොච්චර දේවල් හොඳ දේවල් කතා කරන්න පුළුවන් වුණාද? නමුත් සාර්ථක කරගන්න බැරුව යනවා නේද? තේරෙනව නේද? දැන් මේ නිලධාරි මණ්ඩලය මහන්සිලා බොහොම වුණාවෙන් මේ පන්සල හැදුවට පස්සේ සාකච්ඡා කරන ධර්මයේ වෙනුවෙන් සාකච්ඡා කරන හුඟක් දේවල් සම්පූර්ණ වෙනවා නේද? දැන් ඒක ඒ ආවේ මේ පිළිවෙලට තමයි. තේරෙනව නේද? ආමුදුරු කෙනෙක් හිටියා නැහැ කියන එක නෙමෙයි මේ ප්‍රශ්නේ. බුදුහාමුදුරු ඉන්නවා ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒකෙන් හින්දා මෙතන මේ සාකච්ඡාව බුදුහාමුදුරුව ළඟ කරන සාකච්ඡාව සාර්ථක සාකච්ඡාවක්. තේරුණානේ? ඒක වෙලා තියෙනවා. දැන් හැබැයි ඔయిత ප්‍රශ්නේ ඔයගොල්ලන්ට බලපාන දෙක තියෙන ඊට පිටිපස්සේ. දැන් ශ්‍රමණයන් වහන්සේලා දැක්කා කියන්නේ ඔයගොල්ලෝ හොඳ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් හම්බුණා පාරේදී. නෑ කොහේදී හරි හම්බ වුණා. ඔයගොල්ලන්ට ප්‍රයෝජන ගන්න බැරි වෙන හේතුවක් තියෙනවා. ඔය හේතු දෙකක් තියෙන හේතු දෙක තමයි 27 වෙනි මංගල කාරණේ නැති වුණොත් ඒ වගේම 28 වෙනි මංගල කාරණේ නැති වුණා. මොනවද? ඊවසීමයි ආන්න ඒක නැති වෙච්ච දවසේ හම්බ වුණ ශ්‍රමණයන් වහන්සේලාගෙන් ඔයගොල්ලෝ ප්‍රයෝජන ගත්තේ නැහැ. ඕන තරම් හම්බ වෙලා ඇතිද? ඔයගොල්ලන්ගේ ඉවසීම තිබුණ නැත්නම් හම්බ වෙනකොට ඔයගොල්ලන්ගේ කීකරු කම නැතුව පඬිතුකමම තිබුණා නම් ඒ හාමුදුරන්ගේ වැඩක් නෑ. සුදුසු කල්හි ධර්ම සාකච්ඡාවකට එන්නේ නෑ. එහෙමනේ. ඒකේ අඩුව කාටද අපිට එතකොට වැටෙන්නේ. අපේ තිබිච්ච අඩුව ඉවසීම තියෙන්න ඕනේ ශ්‍රමණයන් වහන්සේලා දකින්න කලින්. එයා ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ තව කීකරුකම් තියෙනවා. තේරෙනවා නේද? එතකොට පෙළට යනවා කියලා පිටිපස්සට. දැන් ওই අඩුපාඩු ටික හදන්න කියෝලා ගිහින්. තේරෙනවා නේද? දැන් මොනවද තමන්ගේ අඩු කියන බලන්න. දැන් දැන් අඩුපාඩු වෙනකොට තව ඉස්සරහට යනකොට මෙන්න මේවා ප්‍රශ්න වෙනවා. කෙටියෙන් ගමුකෝ. දැන් හරියට බනහන්න බැරි වෙන එකට හේතුව තියෙනවා. ඊගා ඉස්සෙල්ලා. දැන් බනහන දැන් මේ බනහනවනේ ඒක අපි කතා කරනවා. දැන් ඔයගොල්ලෝ බනහන. ඇයි බනහන්න බැරි? බනහනවා කියන නැත්නම් ධර්ම ශ්‍රවණය කියන මංගල කාරණේ 26. දැන් 25 මංගල කාරණේ නැති වුණොත් බන ඇහුවට වැඩක් නැහැ. මොකද්ද 25 වෙනි මංගල කාරණේ? කනගුණ සැලකීම නැත්නම් බණ ඇහුවට වැඩක් නැහැ. ඒ කියන්නේ දැන් වරදවා හිතන්න එපා. එහෙනම් මේ හාමුදුරන්ට සැලකුවම අපිට බණ තේරෙයි කියන එක නෙමෙයි මේ තියෙන්නේ. තේරුණා නේද? ඊට වැඩි ගැඹුරක්. ඒ ගැඹුර හොයන්න නම් ඊට පිටුපස්සට යන්න ඕනේ. ඒ කියන්නේ කලගුණ සැලකීම කියන එක එන්නේ ගරු කලයුත්තන්ට ගරු කිරීම කියන එක දැනගෙන තියෙනවා. තේරුණා නේද? ඒක එතකොට ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්න වෙනවා ඔයගොල්ලන්ගේ වැඩි හිටියන්ට ඔයගොල්ලෝ ගරු කරන්නේ නැත්නම් හාමුදුරුවන්ට ගරු කරන්න වැඩක් නැහැ එහෙමනේ ගෙදර අම්මට තාත්තට ගරු කරන්නේ නැති කෙනා බොරුවට හාමුදුරුවන්ට වැන්දා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ ඒ ඒක සංගතයමන්නේ වැඩියෙන් ඉන්නේ ගෙදර නම් ගෙදර ඉන්නේ ආතට ආච්චිට ගෞරව ගෞරව දක්වන්නේ නැති කෙනා එළියේ ගෞරව එක එක්කෙනාට ගෞරව දක්වනවා කියන්නේ රඟපෑම. තේරෙනවනේ? එවැනි අයට බණ පිළිතන්නේ මොනවද? ගරුකලායට යුත්තන්ට ගරු කිරීම. හාමුදුරන්ට වඳින්න කියන එක විතරක් නෙමෙයි සියලුම පද්ධතියක් ඉන්න අපේ ගරු කරන්න ඒ අයට ගරු කරන්න ඕනේ. ඒ ගරු කරන ගමන් එයා හිතන්න ඕනේ කොහොමද? නිහතමානී වෙන්න ඕනේ. තමන්ගේ මාන්නෙන් දෙමව්පියෝ ඒ වගේම නෑදෑයෝ එක මම උසස් කියන මට්ටමක ඉන්න කෙනාට බන තේරෙන්නේ තේරුණා නේද දැන් මේවා අපි ළඟ තියෙන්න පුළුවන් මම කියන්නේ හොය හොයා හදාගන්න එතකොට මේ යන්නේ අපි කොහෙටද චතුරාර්ය සත්‍යයට යන ළඟ වෙන්නේ මේ මුල වැරදි හැදුවොත් ශනිකෝ ඉස්සරහට තල් වෙලා අපි යනවා දැන් ඊළඟට තියෙනවා මෙන්න මේ ගුණේ තියෙන්නමත් ඕනේ හරියට බණ අහන්න ලද දෙයින් සතුටු වෙන්න. දැන් ඒ කියන්නේ දැන් මේ කොලයක් බෙදුව අපිට නෑ කියලා දුක් වෙවි ඉන්න අයට බනවට වැඩක් නෑ. තේරෙනව නේද? අර අරගොල්ලන්ට හම්බුණා අපිට නෑ. ඕක හිත හිතා හිටියා නම් මොකද්ද වෙන්නේ? නැත්නම් මේ වතුර බෙදාගෙන යනවා අනික ඔක්කොටම දුන්නා මට දුන්නේ නෑ. දැන් බනද තේරෙන්නේ වතුරද තේරෙන්නේ. තේරෙනව නේද? ලද දෙයින් සතුටු වෙන්නේ එක බනහන්න තියෙන්න ඕන සුදුසුකම. තේරෙනවනේ? ඒක නැත්නම් ඒකත් පුරුදු වෙන්න ඕනේ ඉවසීමත් එක්ක. ඊළඟට කලගුණ සැලකීම පුරුදු වෙන්න. දැන් මේ ටික වුණොත් වෙන්නේ මොකද්ද සුදුසු සුදුසු කල ඔව් ධර්ම ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වෙනවා නෑ මේ ටික නැත්නම් බනහයි ඔහෙහා ඒ නිකන් ඇහෙන එකක් අර පල්ලියේ ඇහෙන එක වගේ වෙයි දැන් ඔයගොල්ලන්ට ඇහෙන්නේ ඔය කොච්චර හරි ඒ ගණන් ගන්න නෑනේ ඔයගොල්ලෝ ඒකට ගෞරව දක්වන්නේ නැහැ මොකක්වත්. තේරුණා නේද? ඒ වගේ ඇහෙන දෙයක් බවට හැරෙනවා මිසක් අර ගුණ ටික නැතුව මන තේරෙන්නේ නැහැ. දැන් ඔන්න කොහොම මේ පිළිවෙලට තියෙන මේ ගුණ ටික හැම වෙලෙම බලන්න. මේ හැම වෙලෙම ගොනු කරගන්න. දැන් මම මං සැකිල්ලක් හදලා දුන්නා. මේ සැකිල්ල තුල හරි වටන දේවල් ගොඩාක් තියෙනවා. ඒ ගොඩාක් දේවල් වල බලන්න මෙන්න මේ වගේ එකක් ගත්තොත් දැන් අපි හිතනවානේ පළක් අය කියනවා දානේ ඕනේ නැහැ සීලය ඕන්නේ අනුන්ට සලකන්න ඕන්නේ ධර්මමුණු ගුරුවෝ ගැන බලන්න ඕන්නේ අපිට නිවන් දකින්න තියෙන එකම දේ කැලේ කරින්ගෙන එක. නෑ එහෙම ඊන අය ඉන්නෝනේ. තේරෙනව නේද? මේක එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයක් නොවේ කියන එක තේරෙනවා. ඉතින් බලන්න මෙන්න මෙතන තියෙන 15 වෙනි ඒ මංගල කාරණේ. දානය ඔව් ධර්මයේ හැසිරීම අන්න ඥාතීන්ට සංඝා කරන්නේ නැති අයට සත්‍ය නෑ. චතුරාර්ය සත්‍ය නෑ. ගිහියෙක් නෑ. පැවිද්දෙකුට නෑ. දැන් පැවිදි අයට මේක නෑ. ගිහි අයට ඥාතීන්ට සංඝා කරන්නේ නැති ගිහියෙකුට සත්‍යයක් දකින්න බෑ. තේරුණා නේද? ඒ කියන්නේ ඥාති සංග්‍රහය කියන එක ගිහිව ඉන්නවනම් කළ යුතුම දෙයක්. මේ හැමෝම හොයාගෙන මේ මේ අර කවුද ඥාතීන් කියලා හොයාගන්න බැරි අය හොයනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඥාතීන්ට තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕන. ඒ කියන්නේ ළඟම අයට සංග්‍රහ කරන්න ඕන. හිතවතුන්ට සංග්‍රහ කරේ නැත්නම් මේ ධර්ම මාර්ගයේ ගියාට යා මානසික අඩුවකින්ද අර භාවනා කරත් අවශ්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩින්නේ නැහැ. ඔන්නෝට තමයි මේ අන්තිම එකේ හිර වෙනවා ඒගොල්ලෝ. මේ මේ පුංචි අඩුවක් තියෙන්නේ. ඒ අඩුවෙන් හිර වෙන්නේ අවසාන කෙලවරේ. චතුරාර්ය සත්‍ය සම්බන්ධවයි හිර වෙන්නේ. දැන් ඒ වගේ ගත්තම නිර්වුල් කර්මාන්තය නැත්නම් ඒත් එහෙම වෙනවා. තේරුණා නේද? දැන් ඔක්කොම ඔක්කොම අරගෙන සෑම දෙයක දෙයක්ම බැලුවම ඔයගොල්ලෝ මේ මංගල කාරණා 38ම 38න් ඔය මුලින් කියපු 30 දක්වා නිවස එක්ක සම්බන්ධයි. ජීවිතේ එක්ක සම්බන්ධයි. ඔය තපසේ ඉඳලා තමයි ජීවිතේ එක්ක සම්බන්ධ නැත්තේ. දැන් මම ඔයගොල්ලන්ට බාර දෙනවා ඒ තහත පටන් ගන්නෙ කොතනින්ද 31 එතකොට ඔයගොල්ලෝ බහර ගන්න මේ මංගල කාරණා එකේ ඉඳලා 30 වෙනකම් තේරුණා නේද එකේ ඉඳලා 30 වෙනකම් ඔයගොල්ලන්ගේ යුතුයකම තියෙන අඩුපාඩු ටික කියෝලා හදාගන්න දැන් හොයාගෙන හදාගන්න මගේ මට කරන්න පුළුවන් දෙයක් නැහැ ඒක තේරුණා නේද නමුත් ඔයගොල්ලන්ට අමාරු මංගල කාරණා දෙක මම ඉතාලම කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා. ඒක තමයි තපස කියන්නේ මොකද්ද? බ්‍රහ්මචර්යාව කියන්නේ මොකද්ද? මේ දෙක ඔයගොල්ලෝ හිතලා ගන්නවට වැඩිය හොඳ ඉගෙනගෙන හදාගන්න. ගෙදෙද්දි හදා ගන්නවා ජීවත් වෙනකොට හදාගන්න තියෙන ඉතිරි එකේ ඉඳලා 30 වෙනකම් 31 කියන තපස හැදෙනකොට ඔයගොල්ලන්ගේ මුලින්ම තපස කියන්නේ ගිහියගේ අර මං කිව්වා වගේ මුලින්ම තමන්ගේ ගෙවල් දොරවල් වල දූ දරුවන්ගේ වැඩ කටයුතු වලින් නිදහස් වෙලා මේ වගේ ආගමික ස්ථානයකට පැයකට දෙකකට ආවත් ඒ ආවේ තපසටයි. දැන් මේ ඉන්නේ තපසේ උගුරු. තේරුණා නේද? තපස කියන්නේ කාමයන්ගෙන් වෙන්නේ. පන්සලකට පල්ලියකට යනවා කියන්නේ සදාවතේ තපසට යන එකයි. ඒක තව ගොඩාක් ගැඹුරට ගියොත් තමයි හුඟක් අයට පුළුවන් ගිහිගේම අත්තරලා යන්න. ඒක නෙමෙයි බුදුහාමුදුරෝ ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ මාසෙට හතර දවසක් අට අෂ්ටාංග සීලයවත් සමාදන් වෙන්න. දැන් හතර දවසක් බෑ කියන්නකො. එක දවසක් හරි එහෙම වෙන්න. අන්න ඒ දවසම එතකොට තපස්සයි. දැන් එතකොට තව කෙනෙකුට හිතන්න පුළුවන් අනේ අපි ඉන්නේ ඈත මේ පන්සලට වයි එන්න කොච්චර අමාරුද. එතකොට මොකද වෙන්නේ? ගෙදර කටයුතු අනික්ව නවත්තලා පැය දෙක තුන නිදහස් කරගන්න ජීවිතය. තමන් ඉන්නේ ගෙදරම ඉන්නේ. එතකොට තපස. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දෛනිකව කරන කටයුතු වලින් නිදහස් වෙන්න. නිදහස් වුණාම තපස. හැබැයි නිකන් නිදහස් වෙලා හිටියා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ නිදහස් වෙන්නේ කුමක් සඳහාද? බ්‍රහ්මචර්යාවට. බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිම. තේරුණානේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න නම් ඔයගොල්ලෝ දැන් අනික් ආංග ටික ඔක්කොම තියෙනවා. ඔයගොල්ලෝ කර යුත්තේ මොනවා හරි සමත භාවනාවක් මෙනෙහි කරන්න පටන් ගන්න. භාවනාවක යෙදෙන්න. තන භාවනාවක භාවනා ක්‍රම දෙකක් බුදුහාමුදුරන්ගේ තියෙනවා. එකක් සමාධිය සඳහා තියෙන භාවනාව, දෙවෙනි එක විදර්ශනාව සඳහා තියෙන භාවනාව. දැන් ඒකත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දෙකම කරන එක එක ඒකායන භාවනා ක්‍රමයක් තියෙන ඒක සතරාතිපට්ඨානේ තියෙන භාවනාවක්. දැන් ඔයගොල්ලෝ මේවා අහලා තියෙනවා පන්ති වලට ගිහිල්ලා තියෙනවා ඉගෙනගෙනක් තියෙන හුඟක් අය ඒ තියෙන දෙයක් ගෙදෙද්දී පැයක් වෙන් කරගෙන ඒ පැය භාවනා කරොත් ආන්නේ කාලය වැටෙනවා. තපසත් ඒ කාලය වෙනවා. බ්‍රහ්මචර්යාවෙත් ඉදිච්ච කාලය වෙනවා. තේරෙනවා නේද? ආර්ය විනයේ Brahmacharyaවෙත් තියෙනවා. එතන තපසක් තියෙනවා මංගල කාරණා 32ක් සම්පූර්ණ වෙනවා. එතකොට දැන් මංගල කාරණා 32ක් සම්පූර්ණ කර හැකි ඔයගොල්ලන්ට ඉගෙනගත්තේ භාවනාවක් විනාඩි 10ක් විතර කරා. ඒ 10 තුල විතරයි හැබැයි. ඒ 10 තුල 32ක් මංගල කාරණා සම්පූර්ණයි. හැබැයි මේ භාවනාව සාර්ථක වෙන්නේ ඒ විනාඩි 10 තුල නෙවෙයි ඒ විනාඩි 10ට ඉස්සෙල්ලා ජීවත් වෙනකොට අර මුල් කාරණා 30 ඔයගොල්ලෝ ඒ 30ට සලකපු සැලකිල්ල අනුව ඒ මුල් කාරණා 30ක් ඒ විනාඩි 10ට ඉස්සෙල්ලා එතකොට ජීවත් වෙනකොට තිවිච්චානේ බාලය ආශ්‍රය කරා නම් එතන ඉවරයි අර විනාඩි 10 වැඩක් නෑ ඉන්න පුළුවන් භාවනාව සාර්ථක ප්‍රතිඵල නැහැ නැත්නම් තපසක් තියෙනවා කියන්නේ. තපසෙන් ඵලයක් ගන්න බෑ. හේතුව කුමක්ද? අර මුල් මංගල කාරණාවල තියෙන දෝෂ. තේරුණානේ? දැන් එහෙනම් දෙකක් ගැන දෙපැත්ත සලකන්න. ඔයගොල්ලෝ බ්‍රහ්මචර්යාව සඳහා අඩුම ගාන පැය භාගයක් දවසට භාවනාවක් පුරුදු වෙන්න. එතන තපසක් තියෙනවා, බ්‍රහ්මචර්යාවක් තියෙනවා. කාට හරි හිතෙනවා නම් මට මේ භාවනාව දියුණු වෙන්නේ නැහැ කියලා භාවනා ක්‍රමයේ වැරද්දක් නෙවෙයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ ජීවත් වෙනකොට අර මුලින් කියපු මංගල කාරණා 30 ගැන දන්නේ නැතිකමයි. ඒකේ තියෙන දෝෂය. තේරුණා නේද? ඒ දෝෂය හරියට ඉගෙනගෙන මගේ අඩුුනේ මොනවද කියලා බලලා හෙට දවසේක හදන්න. ආය විනාඩි 30 භාවනා කරන්න. එතකොට තව ටිකක් ඊට වැඩිය දියුණු වෙයි. තව ටිකක් කල් යනකොට තව අඩුපාඩු දෝෂයක් අහකට දාගන්න හදාගන්න. ඔහොම ඔහොම යනකොට මේ පරිපලේ ගියාම අවසානයේ ලැබෙන්නේ නිවන. තේරුණා නේද? මෙහෙම මාර්ගයක් දේශනා කරපු හින්දා බුදුහාමුදුරුවෝ මෙවැනි සූත්‍රයක් වෙන ත්‍රිපිටකයේ නැති හින්දා දේවතාව මංගල සූත්‍රයට කැමති. ඔයගොල්ලන්ගේ සංසාර විමුක්තිය හදාගන්න මේ සූත්‍රයම ඇති. තේරුණා නේද? හැබැයි මතක තියාගන්න සූත්‍රය කියලා දෙවියෝ රවට්ටලා ප්‍රශ්න විසඳන්න ගියොත් මේක වෙන්නේ දෙවියන්ගේ ශාපෙ විඳින්න ඕනේ. සූත්‍රය අධ්‍යයනා කරන්න ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් බුදුහාමුදුරුවන් දේශනා කරපු වටිනාකම මේකේ තේරුම් ගන්න සත්‍යයනා කරන්න. එතකොට දෙවියොත් ආශිර්වාද කරයි ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක අවසානයේ බලාපොරොත්තු වෙන නිර්වාණ සාන්තියත් මේකෙන්ම ලැබේ. හැමදෙනාට මේ ශක්තිය ධෛර්ය ලැබේවා කියන අදහසෙන් ධර්ම අනුශාසනාව අවසන් කරනවා අද දවසේ මෙවැනි පින්කමක් මේ විදිහට විශාල පිරිසක් සහභාගී කරගෙන මේ සිදු කරන්න දායකත්වය දරලා තියෙන්නේ සමන් මහතා සහ බණ්ඩාර මහත්මයා අද දින ඖෂධ පූජාව සම්බන්ධව හුඟක් මහන්සි වෙලා ඒ පූජාවේ දායකත්වය දරලා තියෙනවා අයිරාංගනී මහත්මිය ඇතුළු විහාරස්ථ දායක දායකාවන් සෑම දෙනාම. ඒකම මේ පින්කමේ අරමුණ වශයෙන් විශාල අරමුණු සංඛ්‍යාවක් තියෙන හැමදාම මේ පින්වතුන් යමක් පින්කම කරන්නේ යම්කිසි බලාපොරොත්තුවක් සහිතවයි අද දවසේත් ඒ සමන් මහත්මයාගේ මවට හා පියාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ සමන් මහත්මයා බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ. ඒ වගේ මේ පින්වතුන් හැමදාම පින්කමක් කරනකොට මේ රටේ රාජ්‍ය කරන ඒ රජතුමා වන සුල්තාන් කාබෝස් රජතුමාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අද දවසේ තිසේම ප්‍රාර්ථනා කරනවා ඒ රජතුමාට නීරෝගී සුවය අත්වේවා කියලා සාදුකාරයෙන් ඉස්සෙල්ලා සාදු ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අප විහාරස්ථානයට දිනපතා පැමිණ සුද්ධ පවිත්‍ර කොට පූජාව සකසා වන්දනාමාන කරන සැමටත් විහාර කමිටුවට කමිටුවටත් පින්වත් ඔබ සැමටත් මෙම පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයත් උතුම් ධර්ම අවබෝධයක් ලැබීමට මෙම පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියන්නේ මේ වගේ පින්කම් කරනකොට මේ ස්ථානය පිරිසිදුව තබා ගන්න හුඟක් අය උදව් වෙනවා ඇති මේ පින්වතුන් මේ ස්ථානයේ ඉන්නකොට ඉතා අලංකාර ලෙස මේවා තියෙනවා ඒවා කරන්නේ කවුද කියලා හිතන දැත්තටම කවුරුවත් දන්නේ නැති ඇති. දැන් මේ කරන අය ගැන විස්තරයක් තමයි තියෙන්නේ. ඒ එවැනි කටයුතු කරපු සියලු දෙනාටත් මේ සෑම දෙනාම එතකොට තමන් බලාපොරොත්තු වෙන දෙයක් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එකයි මේ පින්කමේ එක පරමාර්ථයයි. ඊළඟට මිය පරලෝකීය පීජේ පෙරේරා උපාසික මාතා උපාසිකා මාතාවටත් එවයින් KDS ද අල්විස් පියාණන්ටත් නිවන් සැප සම්පත් ලැබේවා ඒ වගේ නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට අසනීපව සිටින බේබිනෝනා උපාසිකා මහත්මියට ඊටම ඉක්මන් සුවය නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාම සාදුකාරයකින් මේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න. ඒ වගේම අසනීප ප්‍රතිකාර ලබන එස්.එම්. ජයමිනී දමයන්ති මහත්මියට ඉක්මන් සුවය නිරෝගී සුවපත් භාවය උදා වේවා කියලා සාදුකාරයකින් ප්‍රාර්ථනා කරන්න. දැනට ඒ වගේම දැනට අසනීපව සිටින නිල්මිනි මහත්මියට ඉක්මන් සුවය නිදුක් නිරෝගී සුවයත් නිදුක් නිරෝගී සුවය උදා වේවා කියලා සාදුකාරයෙන් අපි ප්‍රාර්ථනා කරමු. දැන් පින්වතුන්ගේ මේ ප්‍රාර්ථනාවත් මේ විදිහට මතක් කරා අද පින්කම මේ විදිහට ඉතාම අලංකාර අන්දමට හුඟක් දෙනෙක් සහභාගී වෙලා බොහොම ගෞරවයෙන් යුක්තව සද්ධාවෙන් යුක්තව ඒ මැදින් පුරපතලොත්ව දවසේ බුදු පියාණන් වහන්සේට අපි විසින් කරන්න තියෙන උතුම් වූ පින්කම සිදු කරා පේති ධර්ම ශ්‍රවණයකටත් සමන් දුන්නා ඒ සෑම ආකාරයෙන්ම අත්පත් කරගත්තා වූ සියලුම කුසල් ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා ආකාසට්ටාද බොම්මට්ටාගෙන ගාතාව කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරවන්නේ වගේම අපි මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් අපි නමින් ජම්මාන්තරගත වූ ඥාතීන්ට අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් පරලෝ ජීවිතය සාර්ථක කරගනීවා බලාපොරොත්තු වෙන බෝධියකින් ඒ සියලුම ඥාතීන් නිර්වාණ සාන්තිය මත්පත් කරගනීවා කියන උදාර හැඟීමෙන් යුක්තව ඉදම් මේ නාතිනම් හෝතු කියන ගාථාව කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරවමු. අවසාන වශයෙන් මේ සිදු කරගත්තා පින් බලෙන් මේ පින් උතුම්ට පින් වමනේ දායකත්වයේ දරුව හැම දෙනාටමත් ඒ වගේම මේ විහාරස්ථ දායක සභාවේ නිලධාරි මණ්ඩලය ආදී සෑම දෙනා සිහිපත් කරමු දූ දරුවන් ඇතුළු සෑම දෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ඒ වගේම අපි සෑම දිනාටම බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමටත් මේ රැස් කරගත්තා වූ කුසල් සම්භාරය එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හැමදෙනාම ඔහොම වෙන්න ගන්න. සබ්බී තියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීගායකෝ භව භවත සබ්බ මංගලං රාක්කාන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මාන භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වඩා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු අන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තිය විනාතේ සමිජ්ජතු